ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 මූලාශ්‍රමයේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම යෝගාවචරින්ගෙන් අවසරයි. අපි පසුගිය දවසේ භාවනා කරන භාවනා මාර්ගයකට පිළිපන්න යෝගාවචරයේ විසින් ඥානය වඩා ගැනීම සඳහා ප්‍රඥාව වඩා ගැනීම සඳහා දැනගත යුතු සම්පාදනය කරගත යුතු කරුණු කීපයක් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ කියන්නේ ඥානෙ වැඩි වීම, ප්‍රඥාව වැඩි වීම කියලා කියන්නේ එකවරකින් එක ක්ෂණයකින් ආශ්චර්යයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කාලාන්තරයක් පුහුණු කිරීමෙන්ම ප්‍රතිපදාන ඌලව හැසිරීමෙන්ම කළ යුතු දෙයක් නිසා ඒ දීර්ඝ වැඩපිළිවෙලක් කියන බව අපි මුලින්ම සඳහන් කර ගන්න ඕනේ තේරුම් කර ගන්න ඕනේ ඒ නිසා මේ දීර්ඝ වැඩපිළිවෙල සිදු කරන කාලය පුරාම මේ ඥානය මේරීමට ප්‍රඥාව මේරීමට අදාළ කරුණු සම්පාදනය කරන්න ඕනේ ඉවසිල්ලේ ඒ නිසා එදා අපි කරුණු හතරක් සාකච්ඡා කරන්න යෙදුනා පඤ්ඤා සංවර්ධනික ක්‍රියා කම්ම නැත්නම් ඥාන සංවර්ධනික කම්ම අභ්‍යාපජ්‍ය ලෝකූපපත්ති ඉන්ද්‍රිය පරිපාක භාවය කිලේශ භූරි භාව භාවය මේ එක එකක් අද කාලෙට අප අපගේ ජීවිතවලට සම්බන්ධ කරලා ගලපා ගැනීම අප අපට වැටෙන වගකීමක් මූල ධර්මානෝ කල්පනා කරලා විස්තර කරගෙන යෑමයි ධර්ම දේශනාවේදී සිද්ධ වෙන්නේ මේ ක්‍රියා හතරෙන් නැත්නම් මේ ඥානය වැඩෙන මේ ක්‍රියා හතරෙන් සංඥා සංවර්ධනික ක්‍රියා නැත්නම් ඥාන සංවර්ධනික කම්ම අධ්‍යාපජ ලෝකූපපත්ති ඉන්ද්‍රිය පරිපාක භාව කියනවා අපිට දැන් කරන වෙලාවක් නෙවෙයි අපිට තියෙන්නේ අප ළඟ තියෙනවන යම් කිසි ප්‍රමාණයක් ඒ කියන හේතු ධර්ම තියෙන ප්‍රමාණයේ උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමයි අපි පෙර යන්තාක් ඥාන සංවර්ධනික කම්ම රැස් කරලා තියෙනවනම් අපිට අද තියෙන්නේ ඒ ඥාන සංවර්ධනික කම්යන්ගේ විපාක වාරයන් ඉදිරිපත් කර ගන්නට පහසු වෙන විදිහට නැත්නම් ඥානීය විකසිත වෙන ආකාරයට ඊට ප්‍රස්තාව සලසා දීමයි අධ්‍යාපජ ලෝකූපපatti කියන විදිහට අපේ දැනට අපිට ලැබී තියෙන පරිසරය අපිට ලැබී තියෙන යෝගාවචර පිළිස අපිට ලැබී තියෙන ඍතු ගුණය ආදී දේවල් වලින් තවදුරටත් ගැටීම් ඇති කරගන්නේ නැතුව හැපීම් කලකෝලහල ඇති කරගන්නේ නැතුව ද්වේෂය වැඩි කරගන්නේ නැතුව මේ දේ සමග ජීවත් වෙලා මේ දේෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි ඉන්ද්‍රිය පරිපාක ඒ කියන්නේ පංචේන්ද්‍රිය මේරීමේ අවස්ථාව ගත්තත් අපට භාවනාව සඳහා හොඳ ඉතාමත්ම ප්‍රශස්ත කාලයේම නෙවෙයි නම් අපි ඉන්නේ ඒකෙමත් අපි හිත නරක කරගන්න කරන උත්සාහයක් නෙවෙයි අපි තේරුම් ගන්න ඕනේ අපි අද ගත කරන වයසේදී භාවනාවට ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් බාධාව මොකද්ද? ඒ බාධාවට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. සෑම වයස් පරතරයකම ලාභ කොටසක් තියෙනවා පාඩු කොටසක් තියෙනවා නමුත් අත්දැකීම් වලට බරව කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් ඒ ගුරුතුමා අපිට කියා දුන්න වචනේ දාපි සඳහන් කරා බාල තරුණ වයස් කාලයේ බොහොම හොඳයි හැබැයි ටිකක් උනන්දු වෙන්න ඕනේ ඒ යෝගාවචරයා භාවනා මාර්ගයේ තබා ගන්නට උනන්දු වුණොත් නම් ඒ පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යය හොඳ නිසා විවිධාකාර දේවල් වලින් ශරීරය ජීවිතය තාම සංකීර්ණ කරගෙන නැති නිසා එල්ල කරගත්තොත් ලොකු ජවයකින් භාවනා කරගෙන යන්න පුළුවන් කියලා. යම් කිසි කෙනෙක් ඒ தત્ත්වය පහු කරලා ඒ වයස පහු කරලා නම් දැන් ඉන්නේ ඥානයේ මොහුකුරාගේ தત્ත්වයක නම් Taman තේරුම් ගන්න ඕනේ දැනට තියෙන දුර්වලකම තමයි කාය වශයෙන් හිත වශයෙන් දුර්වල භාවය. ඒ විතරක් නෙවෙයි මේ තාක්කල් ජීවිතයේ Taman තුලින් සිදුවෙච්ච යම් යම් අඩුපාඩු නැත්නම් වැරදි ක්‍රියා නිසා දැනට ඇතිවෙනා වූ ਸੰతాප ඒ වාගේම බොල් පුරුදු කරගෙන ආපු බොල් හිස් පුරුදු රාශියක් කිසමත තබාගෙන ගමන් කරන ගතිය ආදී දේවල් තේරුම් ගත්තොත් නම් ඒ සිදුවෙන්න පුළුවන් හානිය භාවනාවට අඩු කරලා නැත්නම් නැති කරලා ගෙනියා ගන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් මේ අදාන ගායී දුක්පටි නිස්සග්ගායී කියන විදිහට තමන් මේ කරගෙන ගිය වැඩපිළිවෙල මොනෑම සාර උපදේශය දුන්නා පිළිගන්නේ නැතුව මේවා මෙහෙමම තියෙන්න ඕනේ කියලා දැඩිව බදාගෙන කටයුතු කරන්න ගියොත් එතන විරසක භාවයක් ඇති වෙනවා Taman විසින්ම ක්‍රියාත්මක කරන දියසුලියක් විපල්ලාසයක් පහළ වෙන නිසා භාවනාව ඉදිරිපත් කර ගන්න අමාරුයි. නමුත් එවැනි පුද්ගලයෙකුට වුණත් එවැනි යෝගාවචරයෙකුට වුණත් කාරණාව දන්නවනම් බල බිඳ ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. හතරවෙනි කාරණාව තමයි කෙලෙස් ධූරී භාවය කියලා කියන්නේ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙල. මේක තමයි අපට ඊ타නත්ම ආසන්නයෙන් සමීපයෙන් කටයුතු කරන දේ. මොකද අපි අපි වශයෙන් පූර්ණ කාලීනව භාවනා කරන යෝගාවචරයෙන් වශයෙන් හඳුනා ගන්නා නිසා අපට වගකීමට වැටෙන්නේ නැත්නම් ප්‍රතාමත්ම ආසන්නයේම පවතින්නේ අස්පනා පිට පවතින්නේ අප සමග ඉදිරිපත් වන්නා වූ මේ කෙලෙස් දුරු කිරීමේ දක්ෂ භාවය කියන මේ මාතෘකාවයි ඒ නිසා යෝගාවචරයා හරියට යුද පෙරමුණක ඉදිරිපස සටන් පෙරමුණේ ඉන්න සෙබලෙක් වාගේ ඒ නිසා ඒ යෝගාවචරයා මේ කෙලෙස් සමග නිතරම මූණ දෙමින් ගත කරනවා කොයි මොහොතේ කොයි තරම් ප්‍රමාණයකින් මේ කෙලෙස් පහර පැමිණේවිද කියලා කියන්න බෑ. ඒ නිසා යම් වෙලාවක අදිමදි හිතකින් නම් පසුබාහන හිතකින් නම් ගත කරන්නේ දහස්වර මැරෙමින් තමයි සතම් පෙරමුණේ ඉඳ වෙන්නේ. ඒ නිසා එවැනි කෙනෙක් දක්ෂ සොල්දාදුවෙක් වෙන්නේ නැහැ. යුද නීතිය හැටියට මරණ දඬුවමේ යොමු වෙනවා. බියගුළු කමත. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය කියලා කියන්නේ තමන්ට ආයුධ ප්‍රමාණය තමන්ගේ ජීවිතයට සතුරා විනාශ කිරීමට සෑහෙන ආයුධ ප්‍රමාණයක් අරගෙන යුද පෙරමුණේ ගත කරන අවස්ථාවක්. මේ ගත කරන අවස්ථාවේදී ගුරුවරු මූලධර්ම එහෙම නැත්නම් ආසාවල් රුචිකන් කිසි දෙයක් අදාළ අදාළ වෙන්නේ සතුරා එන දිහාව දිහා බලලා එන හැටියට Taman ස්ථානෝචිතව ප්‍රඥාවයි නැත්නම් මෙතෙක් කල තමන් කෙරුවා වූ යුද පුහුණුවේ ලැබුණා වූ අත්දැකීම් සම්භාරයයි. ඒ නිසා සෑම සියලු කෙනෙක්ම ගත කරන්නේ තීරණාත්මක මොහොතක. මේක තමයි යෝගාවචරයාගේ தත්ත්වය. ඒ නිසා යෝගාවචරයා කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලේ ඊ타ත්ම සූර භාවයක් දක්වන්න ඕනේ. ඒ සූර භාවයක් දක්වන්නේ නැත්නම් තමන්ගේ ඉන්ද්‍රයන් 6 කියන මේ හය ద్వාරය තුල පාලනයක් නැති වුනොත් තමන් යුද පෙරමුණේ ගත කරමින් තමන්ගේ ආරක්ෂාවත් යුද හමුදාවේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් සපේනවා වෙනුවට තමන්ගේම ඉඳුරන් අයාලේ යාම නිසා තමන් අදක්ෂ පාලකෙක් බවටපත් වෙනවා. එතකොට යුද සෙබලෙකුගේ තත්ත්වේ නෙවෙයි තමන්ට අමතර ප්‍රශ්න කරදර ඉන්න තනමක් මතුවෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරයාගේ අහන අවස්ථාවට දකින අවස්ථාවල් වල ආදී මෙතෙක් කල කරගෙන ගිය විදිහේ ඒ රූප මතුන තාලෙට දැක දැක ඒ රූප අණුව මේක හොඳය මේක නරකය මේක ප්‍රියය ආදරවන්තය ප්‍රියමනාපය අප්‍රියය අමනාපය ආදී විදිහට අපි පුරුදු තේරිලි තෝරන්ට ගියොත් ඒ අනුව සිද්ධ වෙන්නේ ඒකාන්තයේම කාම විතර්ක හිතට පහළ ඒ ප්‍රිය අමනා ප්‍රිය මනාප අරමුණු විශේෂ. ඒ අනුව අපි සාකච්ඡා කරලා තියෙන පරිදි මේ තාකලොත් ඒ වගේ ව්‍යංජන අනුව්‍යංජන ගාහීව අරමුණු ගනිමින් රස විඳින වෙනකොට ඒකාන්තයේම හිත කාම විතක්ක දිගේ යනමයි කියලා කියන්නේ කෙලස් දූරී භාවයක් වෙන්න බෑ. එහෙම නැත්නම් එතන තියෙන්නේ පුරුදු කාලෙට කෙලෙස් වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඒ වාගේම තමයි මේ දකින දේ, මේ අහන දේ යම් ආකාරයකට අප්‍රිය වුණොත් තමන්ගේ රුචියට, තමන්ගේ කුරුද්දට, තමන්ගේ මනාපයට ගුරුවරයා කලින් කියලා දීපු තාලෙට මොනම ක්‍රමයකට හෝ අප්‍රිය භාවයකටපත් වුණොත් ඒකාන්තයෙන්ම ව්‍යාපාද විතර්කය පහළ වෙනවා. එහෙම නැත්නම් විහිංසා විතක්ක පහළ වෙනවා. මේ විදිහට මේ විතර්ක තුනෙන් නිතරම පෙළෙමින් ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ අඛණ්ඩ කෙලෙස් ධාරාවක්, අභින්න කෙලෙස් ධාරාවක් පවත්වන පුද්ගලයේ බාටපත් වෙනවා. ලෝකයා දිහා අද බැලුවොත් ඒ කියන්නේ මේ භාවනාවකට හිත නොදොන්න තමන් මේ සාර ධර්මයකට යා නොදන්න පුද්ගලයා කරගත්තොත් මෙන්න මේක තමයි අද සිද්ධ වෙන්නේ. ඉතින් අපේ තුල අපි දවසක් ගත කරන කාලේ ඇතුළත තුල අපිට අනන්තවත් මේ විදිහේ ප්‍රියමනාප දේවල් දකින්ට, අහන්ට, ස්පර්ශ කරාන්ට, ගඳ සුවඳ බලන්ට, රස බලන්ට, හිතන්ට සිද්ධ වෙනවා. ඒ වාගේම අප්‍රිය අමනාප දේවල් මේ වාගේම ආස්වාදයේ මේ අත්දකින්න සිද්ධ වෙනවා. මේ අත්දකින්න වාරයක් පාසා අපි හිතේ පාලනයක් හිතේ ශික්ෂාවක් හිතේ වගකීමකින් තොරව ඒ ඒ තාලෙට යන්න දුන්නොත් මේකයි නිදහස මට තියෙනවා නිදහසක් පේන දේ බලන්ත මට තියෙනවා නිදහසක් ඕනම දෙයක් අහන්ත මට තියෙනවා නිදහසක් තියෙන ඕනෑම උපභෝග පරිභෝග වස්තුවක් පරිභෝග කරන්ට ආදී විදිහට යෝගාවචරයා ඒ තමන්ගේ නිදහස සඳහා සටන් කරගෙන යනවනම් එතකොට සිද්ධ වෙන්නේ කෙලෙස් ධාරාව දිගටම අතුරට ගලාගෙන එීමයි. ඒ නිදහස කල්යල් දෙන ප්‍රතිඵල දෙන නිදහසක් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඥානය වැඩෙන්න නම් හිත කෙලෙස් වලින් දුරව පවතින්න ඕනේ. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ආදී හිත කලකොල භාවයටපත් කරගෙන හිත වර්ණවත් කරවන හිත වික්ෂිප්ත භාවයටපත් කරන ස්වરૂපේ නැති වෙලා හිත සාන්ත භාවයටපත් වුනොත් අන්න එවැනි හිතකට විතරක් තියෙන දේ තියෙන හැටියට දැක ගන්න පුළුවන් වෙනවා. ස්ත්‍රී පුරුෂ බෙදන්නේ නැතුව, හොඳ නරක බෙදන්නේ නැතුව, කුචි අර්ථි බෙදන්නේ නැතුව මදහත් හිතින් බැලුවොත් මදහත් හිතින් ඒ தත්ත්වය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් මතුවෙන අරමුණක් පාසා ඇති ආසාව ඇති තරහ දැක ගනිමින් ඒවා නොවැඩෙන තාලෙට කටයුතු කිරීම තමයි මෙතන අදහස් කරන්නේ කිලේශ දූරී භාවය කියලා. මේක එතරම් ලේසි වැඩක් නෙවෙන බව මේ අත් දකින්න ඇත්තෝ වීර්ය කරන ඇත්තෝ සාක්ෂි දරනවා. නමුත් මේ தത്വයේත්පත් නොවි ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් තොරව ඉදිරියක් ඥානීය වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක නම් සහතික කාරණාවක්. ඒ නිසා අපි කොතනකින් හෝ මේක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය පටන් ගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය පටන් අරගත්තොත් යම් කිසි වෙලාවක අපට වැටහෙනවා අපි කොච්චර උනන්දුවකින් ශ්‍රද්ධාවකින් කුසල ඡන්දයකින් මේ ආසාව, මේ එපාකම, මේ රුචිය, මේ අරුචිය නතර කරන්න හැදුවට මොනතරම් වේගයකින් මේක ඇතුළට වැද ගන්නවද කියනකවත් Tamanthම ඒ වැද ගන්නා වෙලාවෙදීම දැක ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම කෙනෙක් හිතනවා නම් ඒක ඒ සිදුවෙන ක්‍රියාව තාමත්ම වේගයෙන් සිද්ධ වෙන්න මට කොහොමඩක්වත් බෑ ඒක වළක්වා ගන්නට අනිත් එක ඒ තරම්ම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ මේ විදිහේ සාර ධර්ම රකින්න කියලා යම් කිසි කෙනෙක් විදිහේ තර්ක මතවාද ඉදිරිපත් කර ගන්නවනම් ඉතින් ඒ අත්තන්ට වෙන ක්‍රමයක් හොයා ගන්න වෙනවා හොයා බලා ගන්න වෙනවා මේ කියන ඥානය දියුණු කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමය තමන් වහන්සේ වශයෙන්ම අත්දැකලා ඒ ඇහෙන් දැකීමේ කණෙන් ඇසීමේ ආදී විදියට මේ අධ්‍යක්ීම් සෑම සියලු දේකම ආස්වාදයේ උන්වහන්සේ විතින් පරිේෂණය කරලා තියෙනවා. ඒ ආස්වාදයේ අනුව ආදීනව දැකලා තියෙනවා. එහෙම නැත්නම් හිත අයාලේ යන්තරලා දකින දකින රූපවල අරමුණු ගනිමින් ව්‍යංජන අනුව්‍යංජන බලමින් හැසිරෙනකොට එහි යත්තා වූ හිත ආස්වාද කරන ස්වરૂපයේ ප්‍රිය රූපයන් විසෙහි ආස්වාද කරන ස්වરૂපේ බුදුරජාණන් වහන්සේ සෑම සියලු සත්වයේ වශයෙන් නියෝජිතය කරමින් දැකලා තියෙනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට බැලීමෙන් වෙන ආදීනවය තමන්ට තමන් ඒ මොහොතේ නැති වී යනවා. තමන්ට තමන් තුළ මෝඩේ පහළ වෙන ස්වરૂපය. තමන්ට තමන් තුල පටලැවිල්ලක් කලකොල භාවයක් පහල කරගන්නා ස්වરૂපයේ කියන ආදීනවේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදීම දැකගෙන තියෙනවා. මේ විදිහට ආස්වාදයක් දැකලා ආදීනවයක් දැකලා උන්වහන්සේ මේ ආස්වාද ආදීනව කියන දෙකෙන්ම නිස්සරණය උත්සාහ කළා. නිස්සරණය පරිේශණය කළා අන්න හරියට. ඒ නිසා කෙලෙස් දුර්වලකම නිසා හෝ වාද විවාද බහුලකම නිසා හෝ එහෙම නැත්නම් විශේෂ ඥානයක් Tamanට තියෙනවා කියලා හිතා හෝ මේ දැකීමේ ආස්වාදයේ දිගේ යනවනම් එහෙම නැත්නම් දැකීමේ ආදීනවයේ දිගේ හිතේ යනවනම් තේරුම් අරගන්න ඕනේ මේක කවදා හරි අතාරින තාක්කල් නිස්සරණයට යොමු වෙන තාක්කල් ඥානයේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර කලින් අදහස් කරගත්තා වගේ මේ වැඩෙහි යත්තා වූ ඉතාමත්ම ආසන්න යොහුසුළු බව නිසා කෙනෙක් බය හිතෙන් ඉඳ තියෙනවා කොහොමද මේ දකින දකින රූපයක් વિશેයි සතිමත් වෙන්නේ ආහන ආහන සද්දයක් વિશેයි සතිමත් වෙන්නේ ආග්‍රහණයක් વિશેයි රසයක් વિશેයි ස්පර්ශයක් વિશેයි හිතවිල්ලක් વિશેයි සතිමත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙනවා මේක විසඳන්න නම් මුලින් තමන්ට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයේ නිස්කලංකේ ඒ සඳහාම ගත කර වේලාවක පුහුණු කරලා තියෙනවා. ඒක තමයි යෝගාවචරයේකට ආධුනික කාලේ විශේෂයෙන්ම භාර දෙන්නේ පරියංක භාවනාවේදී වඩා ප්‍රිය භාවයටත් නැත්තා වූ වඩා අප්‍රිය භාවයටත් නැත්තා වූ මධ්‍යස්ථ අරමුණක හිත යොදවන්න පුරුදු කරනවා. එතකොට හිත වේගයෙන් අප්‍රිය කරන ගතියක් ඇත්තෙත් නැහැ. හිත වේගයෙන් ප්‍රිය භාවයට පත් කරන ගතියකුත් නැහැ. මේ නිසා අරමුණේ හිත නැංවීම යෝගාවචරයා මධ්‍යස්ථ මට්ටමින් උදාසීන මට්ටමින් මුලින් රැස් කරගන්න. පුහුණු කරනවා. පුහුණු කරන්න කරන්න නැවත නැවතත් ඒ අරමුණේම හිත යොදවන්ට යොදවන්ට යම් තාක් දුරට ඒ අරමුණට හිත එල්ල වෙනවනම් ඒ එල්ල වෙන වේ මොහොතේ අරමුණ વિશે ආදීනවයක් හෝ ආස්වාදයක් නැති තත්ත්වයකටපත් වෙනවා. මෙන්න මේ විදිහට මූල අරමුණේ මූල කර්මස්ථානයේ සතිය පිහිටවීම නොමුලාව අරමුණට හිත යැවීම කියන කටයුත්ත පුහුණු කරපු යෝගාවචරය මේ පුහුණු කළා වූ සතිය දිගට පවත්වන්න ඕනේ. දිගට පවත්වන්න ගියාම බාධක කරදර එනවා. කරදර කං කටළු රාශියක් මතුවෙනවා. පරියන්කේ වුණත් මුලදී විනාඩි 5 10 දී මේ විදිහට පවත්වන්න පුළුවන් වෙනකොට ක්‍රමයෙන් එකින් එක එකින් එක අමතර අරමුණු වශයෙන් ද්විතීය අරමුණු වශයෙන් බාධායින්ට පටන් අර ගන්නවා මේක තමයි අභ්‍යාසයේ ස්වභාවික ගතිය මේක බුදු ක්‍රමේ එහෙම නැතුව මේ Tamante පොඩි වින කරපු නිසා හෝ මහා ප්‍රඥා මාපු නිසා හෝ නැත්නම් පැත්තකට වෙලා කෙනෙක් අනවින කරමින් පසු වෙන නිසා හෝ වෙන දෙයක් නෙවෙයි මේක බුදු ඇහෙන් දැකලා යෝජනා කරපු බුදු ඇහෙන් දැකලා අනුශාසනා කරපු ක්‍රමයක්. ඒ නිසා යෝගාවචරය මුලින්ම හොඳට පිරිසිදු කයෙන් සහ පිරිසිදු හිතින් යුක්තව තමන්ගේ කර්මස්ථානාචාර්යවරයා විසින් අඳුන්වා දෙන දේතුණු මූල කර්මස්ථානයේ හිත යොදවනවා. ආස්වාසේ වශයෙන් හෝ පිම්බීම වශයෙන් හෝ ප්‍රස්වාසේ වශයෙන් හෝ හැකිලිම වශයෙන් හෝ අමන්ත ඉදිරිපත් වෙන අරමුණ මධ්‍යස්ථ අරමුණ විෂයෙහි ඒ අවස්ථාවේ සිදුවෙන ක්‍රියාවට හිත යොදනකොට යෝගාවචරය පුහුණු වෙනවා මේ විතක්කය කියනා වූ ධානාංගයක් වන්නා වූ එල්ල කිරීම මේක සමහර වෙලාවට සම්මා සංකප්පය කියලා කියනවා යම් තාග්දරට පින්වීම සිදුවෙන අවස්ථාවේදීම පින්වීම බව දැනගෙන එහි හිත පිහිටියානම් මෙන්න ජයගත්තා හැකිලීම අවස්ථාව සිදුවෙද්දීම හැකිලීමේ හිත නංවා ගන්න පුළුවන් වුණා නම් ජයගත්තා. මොකද ඒ අවස්ථාව වෙනකොට හැකිලීමේ ආදීනව හෝ ආස්වාද හෝ අක්ෂේ භජනය කරන්නේ නැහැ. මෙතනින් ජයක් ලබනවා යෝගාවචරය. නමුත් මේ පින්වීම දෙවනි සැරේ මතුවෙන වෙලාවේදී නැවත එහි හිත යොදවා ගන්න තරම් යෝගාවචරයට වීර්ය නොතිබුණොත් එහෙම නැත්නම් හිතවිල්ලක් ආවොත් කල්පනාවට වැටුනොත් අර ආපු ගැම්ම කැඩිලා මේක දැනගෙන එල්ලය පිළිබඳ ලොකු විශ්වාසයකින් කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල කරගෙන යද්දී මේ කෙලෙස් රහිත හිත මොහතකින් දෙමොහතකට දෙමොහතකින් තුන් මොහතකට ආදී දිනු කරගෙන කරගෙන යනකොට සිද්ධ වෙන්නේ මොකද්ද මේ කෙලෙස් රහිත භාවය ලපයක් විදිහට වැඩෙන්න පටන් අර ගන්නවා පිරිසිදු භාවයක් විදිහට හිතේ. පැහැදිලි භාවයක් විදිහට. පිම්බීම හැකිලිම හෝ වේවා ආනාපානය හෝ වේවා එකම ක්‍රමයක තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහට එල්ලය નિවැරදි කරමින් නැවත නැවත හිත යොදවගෙන යනකොට નિවැරදි එල්ලයත් අඛණ්ඩ වීර්යයක් කියන මේ දෙක නිසා සතිය පිහිටනවා. මේ පරියන්කේදී පිහිටාගත්තා වූ සතියට බාහිරින් පැමිණෙන අරමුණු වලින් කරන්නේ මොකද්ද? ඒක හයිය හත්ති තියනවාද කියලා බලන. ඉතින් මේකට යෝගාචරය අකමැති වුණොත් යෝගාචරය කියනවා නම් එයාට හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව මේ විදිහටම සතිය පවත්වන්න තියෙන්න ඕනේ. හුලං වදින්න එපා, දාඩිය දාන්න එපා කියලා ඒක ස්වභාවික ක්‍රමයක් නෙවෙයි. අර පුහුණු වෙලා එන සතිය මූලික අරමුණේ හිත මෙනෙහි කරමින් මෙනෙහි කරන හිත එල්ල කරමින් නැවත නැවත වීර්ය පවත්වමින් එල්ලේ හඳුනාගත්ත, වීර්ය හඳුනාගත්ත, සතිය හඳුනාගත්ත යෝගාවචරයට දැන් බාහිරෙන් පැමිණෙනවා පරීක්ෂණයක් ප්‍රගති වාර්තාවක් සකස් කරන්න බාධාවක් දීලා බලනවා. අන්නේ බාධාව එක්ක ජයගෙන එහෙම නැත්නම් බාධාව මගහරවාගෙන නැවතත් වීර්ය පවත්වන්න පුළුවන් නම් නැවතත් එල්ලේ පවත්වන්න පුළුවන් නම් සතිය පිහිටනවා අන්න යෝගාවචරයා දෙවෙනි ජයග්‍රහණයක් කරනවා. මේ විදිහට කරගෙන කරගෙන යනකොට අර දිනු කලා වූ සතිය ප්‍රායෝගික වෙන්න පටන් අර ගන්නවා. දැඩි භාවයකටපත් වෙනවා. ශක්තිමත් වැඩ ගන්න පුළුවන් තාවයටපත් වෙනවා. අන්න ඒ සතිය ඒ විදිහට දැඩි භාවයට ශක්තිමත් භාවයටපත් වෙච්ච සතිය තමයි යෝගාවචරයට උදව් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. දක්ෂින වේලාවේදී රූප වශයෙන් ඇහ වශයෙන් චක්කු විඥානයේ වශයෙන් නැත්නම් මේ තුන එකතු වීම කියන දැකීම වශයෙන් කෙලෙස් නැහැ. ඒවා අභ්‍යාකට ක්‍රියා රාශියක් එතන සිද්ධ වෙනවා. මේවා සංසාරික වශයෙන් සිදුවෙන දෙයක්. මේ ක්‍රියා රාශිය සිදුවෙන අවස්ථාවේදී කොයි මොහතක හෝ යෝගාවචරයට මම දැන් දකිමින් ඉන්නවා කියන සතිය පිළිටව ගන්න පුළුවන් වුණොත් මේ දැකීම නිසා පහළ වෙන වේදනාව තාමවත් පවතින්නේ අභ්‍යාකට මට්ටමේ. ඒ කියන්නේ කෙලෙස් බරිතව නෙවෙයි. ඒ මට්ටමේදීම දකිනවා නම්, ඒ මට්ටමේදීම සතිය පිහිටවනවා නම් දැකීම කියන ක්‍රියාවලියේ රූප ධර්ම මේවාය, නාම ධර්ම මේවාය. මේ රූප ධර්ම නිසා මේ නාම ධර්ම පහළ වෙනවාය, මේ නාම ධර්ම නිසා මේ නාම ධර්ම පහළ වෙනවාය ආදී වශයෙන් දැකීමේ වැඩපිළිවෙලේ ඇති හැටිය නාම රූප ප්‍රමාණය දැක ගන්න පුළුවන්. නමුත් මේ තාක්කල් යෝගාවචරය සතියේ යදවමක් නැත්නම් ප්‍රමාදනම් අර වේදනාව අනුව සංසාරගත පුරුද්ද හැටියට ඔහුට ආසාව නැත්නම් තරහව පහළ මේ රූපය හොඳයි මට වේවා ලං වේවා මගේ වේවා වැඩිකල් පවතිවා ව්‍යංජන අනුව්‍යංජන බලමින් ආස්වාදේ කරන්න පටන් අරගන්නවා ඒ ආස්වාදේ කරන මොහොත පාසා සතියේ විදී යෑම සිදුවෙන නිසා අර කියන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නිසින්ින්දේ ශරීරයට, సంతාණයට ඇතුල් වෙන්න පටන් ගන්නවා. ඒ ඇතුල් වෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඥාන සංවත්තනික වැඩක්. ඥානය වැඩිීමේ වැඩපිළිවෙලක් කැළම නැතුව ඒ නිසා ඒ ක්ෂණයේ අසත්‍යවත්ව ගත කරන ඒ ක්ෂණය තුල සම්පූර්ණ ආත්මසින්ම Tamanට Tamanගේ යෝගාචර ජීවිතයට බාධා කරන වැඩපිළිවෙලකට යෝගාචරය අහු මෙතන තියෙන්නේ සූක්ෂම හැරවීමක්. නමුත් මේක මේ විදිහෙන් දකිනකොට බය හිතෙනවා. කවදානම් අපි මේ දැකීම මේ විදිහට අල්ලා ගනීදෝ කියලා. අපි හිතමු යෝගාචරයට වේදනා මට්ටමේදීත් අල්ලා ගන්න බැරි වුණා. ඒ අනුව තණ්හාව පහළ වෙනවා. තණ්හාව පහළ වීම නිසා මේ රූපේ වේවා මේ රූපේ දිගට පවතිවා මේ රූපේ මගේ සමීපේට වේවා මගේ භාරයටපත් වේවා ආදී විදියට එහි අනුව සැලසුම් කරන නැත්නම් රූපය ආස්වාදයේ කරන රස විඳින අවස්ථාවටපත් වෙන වෙලාවේදී හෝ යෝගාවචරයට සතිය පිහිටියොත් යෝගාවචරය වහාන ඒ Taman දකිමින් සිටිනවා කියන දෙයට හිත යොදවන්න ඕන. යොදවපුවාම අදුම වශයෙන් අර විදියට රූපය රසාස්වාදයේ කිරීමේ හිතිවිලි බාල වෙන්න ගන්නවා. එහෙම නැත්නම් තණ්හාව දිගේ නිසිනින්දේ වැඩෙන තණ්හා විතක්ක කාම විතක්ක බාල වෙන්න පටන් ගන්නවා. මේ බාල වීම නිසා යෝගාවතරයට යම් සුළු අස්වැසිල්ලක් ලැබෙනවා. Tamange මේ සතිය නිසා මේ වේගයෙන් වැඩිගෙන යන ගින්නක් පැතිරී යන ආසේ Tamange ಗುಣ ශරීරය නැත්නම් සීල ප්‍රතිපත්තිය විනාශ වීගෙන යන අවස්ථාවේදී ඒ ගින්න බාල කරගන්න පුළුවන් වුණා සතිය පිහිටියා කියලා ලොකු ගැම්මක් වෙනවා. මේ ධිකටෝග මේ විදිහට කරගෙන යන්න පුළුවන් වුණොත් ඒ යෝගාචරයට පුළුවන් වෙනවා එක්කෝ ඒ කාම විතක්ක ආදී ඒ විතක්ක නැත්නම් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බලන නිමිත්තක් ආයේ ස්වરૂපේ නතර කරලා ආ මට මේ වේද තියෙන දැකීමයි දැනටමත් මගේ හිත කෙලෙස් පරිත වෙලා තියෙනවා මේ මේ කෙලෙස් පහළ වෙලා තියෙනවා මේ මේ හේතුවෙන් කියලා නැවත පුළුවන් වෙනවා නැත්නම් අවස්ථාවක් ලැබෙනවා මුලට යන්න. මේකත් වැඩිය කෙලෙස් භරිත වෙලා තමන් වචන ප්‍රකාශ කරන මට්ටමට යන්න ඉඩතියි. ක්‍රියා කරන මට්ටමට යන්න ඉඩතියි. ඒ මට්ටමේදී හෝ සතිය පිහිටවන්න පුළුවන් වුණොත් මේ දෙන උපදේශ ගැන ඇදහිල්ලෙන් ඒත් පුළුවන් වෙනවා යෝගාචරයට එතනින් එහාට ඒ කායික ක්‍රියා මානසික ක්‍රියා යන්න දෙන්නේ නැතුව අදුම ගානේ බල බිඳගන්න. නැත්තම් නතර කරගන්න. නතර කරපු තැන ඉඳලා හිත ආපස්සට එනවා මෙන්න ඇහ සංවර නොකරගත්ත නිසා මේ බාහිර රූපයක හේතුයෙන් මම මේ තාක් දුරට හිත අවශ්‍ය ගත්තා වචනේ අවශ්‍ය ගත්තා කය අවශ්‍ය ගත්තා අද මම ඒ අවිසිච්චි කාය අවිසිච්චි වචනේ අවිසිච්චි හිත අවිස්සලා තියෙන වෙලාවෙදීම දකින්නවා කියලා තමන් විසෙයම මෛත්‍රී අනුකම්පාව පිහිටුවාගෙන තමන්ට මේ වෙච්චි විපල්ලාසේ දිහා දැක ගන්න පුළුවන් වෙන සතිය පිටුපිට දෙනවා. මේ විදිහටම තමයි කණ පිළිබඳව. මේ විදිහට තමන්ගේ සුළු පාඩුවක් නිසා සුළු අයාලේ යාමක් නිසා හිත මේ තරම් වේගයෙන් Taman අපායට ඇදගෙන යන තරමේ ක්‍රියා මාර්ගයකට දුස්චරිතයකට යොමු කරවන්න පුළුවන් බව මතක් වෙනකොට ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රියාව දවස තුල නිතර නිතර සිදු වෙනවනම් ලැජ්ජාව උපදිනවා යෝගාවට. අකුසල ධර්මයේ විශේෂ කෙලෙස් විශේෂ ලැජ්ජාව උපදිනවා. බය උපදිනවා. මේ තාකල් පුරුද්දට සංසාර ගතියට දකින්න රූප දිගේ රූපේ යත්තා වූ ප්‍රිය අප්‍රිය භාවයේ මත මේ විදිහට රාගය හෝ ද්වේෂය පහළ වෙන්න දීම කොච්චරනම් කාලයක් අපි කරගන්නට ඇද්ද මේ නිසා අපි කොච්චරනම් බාහිර ලෝකයට දොස් කියන්නට ඇද්ද කොච්චරනම් අපි වාද කරන්නට ඇද්ද අනුන් විශේෂයි නරක හිතේලි හිතන්නට ඇද්ද Taman විශේෂයි කාමසිතේලි පහළ කරගන්නට ඇද්ද මේ තාක් කරගෙන යද්දී මොන විදිහේ ඥාන වර්ධනයක්ද මෙන්න මේ විදිහට යෝගාවචරයට වෙන කාරණාව වැටහිඳ පටන් අර ගන්නකොට අවසාන මට්ටමේදී හෝ නැත්නම් මේරිච්ච පුරුකකදී හෝ නැවත නැවතත් මේ සිද්ධිය සිද්ධ වෙනවනම් බය ලැජ්ජාව පහළ මේ කියන්නේ යෝගාවචරයා කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලේ සූර භාවයට ඉතාමත්ම අවශ්‍ය ආසන්නයෙන්ම වැඩ කරන තොරතුරු රාශිය යෝගාවචරයටම ලැබෙනවා. නමුත් යෝගාවචරයේ අවසාන අවස්ථාවේදී හෝ දැකලා එතනදීවත් කරගන්නේ නැත්නම් සතිය පිහිටවීමක් නැත්නම් ඉන්ද්‍රිය සංවරයක් ඉතින් ඒ පුද්ගලයාට අහවල් ධර්ම ආරක්ෂාවක් ලැබේද කියන එක මොනම ධර්මානුකූල ක්‍රමයකටවත් කියලා දෙන්න බෑ. ඔහු සම්පූර්ණ ත්‍රිසං ස්වરૂපයට එහෙම නැත්නම් අරාජික ස්වરૂපයකට මේ ලෝකේ තමන්ගේ යටතට කරගෙන වැඩ කරන්න පටන් අරගන්නවා. එවැනි වැඩ විපල්ලාස තමයි මේ ලෝකේ පුරාම අද පැතිරලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය කල්පනා කරගන්න ඕනේ රූපය දකින්න වෙලාවේදී ඒ අනුව චක්කු විඥානයේ පහළ වෙන නැත්නම් ඒ අනුව වේදනාව පහළ වෙන කියන මේ අභ්‍යාකට යොහුසුළු වැඩපිළිවෙලේදී හිත නතර කර නතර කරගන්න පුළුවන් නම් සතිමත් වෙන්න පුළුවන් නම් උත්කෘෂ්ටයි ශ්‍රේෂ්ඨයි. එහෙම නැතිනම් යම් කිසි විදියකට ඒ වේදනාව අනුව තණ්හාව පහළ වෙනකොටම Tamanට තේරුම් ගන්න පුළුවන් නම් තණ්හාව පහළ වුණයි කියලා බොහෝම ලේසි ප්‍රතිකාර කරනවා. මොකද නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවදී නියපොත්තෙන් කඩන්න පුළුවන් පොරවෙන් වැඩෙන් දෙයක් කපන්න වෙනකන් වැඩෙන්න දෙන්නේ නැති නිසා. මේකත් යෝගාවචරයේ වල තියෙනවා. අපි හිතුව යම් කිසි ප්‍රමාණයකට මේ තණ්හාව දලු ලියලලා වැඩෙනවා. ද්වේෂය දලු ලියලලා වැඩෙනවා. නමුත් ඒක තරුණ අවස්ථාවේදී තේරුම් අරගත්තොත් මේක මේ මට විරුද්ධව වැඩෙන පිළිකාවක්ය මේක ඉවත් කරන්න ඕනේ කියලා තවත් ලේසි. අවසාන අවස්ථාවට ගියොත් එතකොට විපාක දෙන්න පටන් ගන්නගෙන නැත්නම් කර්ම රස වෙන්න පටන් ගන්නගෙන ඒ අවස්ථාවේදී තේරුම් අරගත්තොත් පුළුවන් වෙන්නේ බය ලැජ්ජාව ඇති කරගන්න පුළුවන් වෙනවා මේ සුළු වැරද්දකින් කොච්චරනම් කිසි කෙනෙක් නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේදී කඩා ගන්න තරමට ගියොත් ඔහුට කියනවා සූරයයි කියලා. අනිත් කෙනාගේ සූරකම අඩු වෙන්න පටන් ගන්නවා. මොකද කෙලෙස් දුරී භාව වැඩ පිළිවෙලේ ඔහු අල්ලන්නේ ආන්දායවවල්පත ගත්තාසේ හිසාරිය යන්න ඇරලා වලිගෙන් මිරිකලා අල්ලන්න හදනවා. නමුත් අඩු ගානේ ආන්දක් දැක්කවත් නිසා එතනත් ලාභයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි යෝනිසෝ මනසිකාර වැඩ පිළිවෙලේ අගින් පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් මුලට එන පිළිවෙලක් හෝ එහෙම නැත්නම් මුලින්ම ඒ කියන්නේ සතිය පිහිටීමේ මුලින් අල්ලා ගැනීමේ වැඩපිළිවෙලක් හෝ තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයාගේ වැඩපිළිවෙල ඉතාමත් ප්‍රශංසනීය වෙනවා. Taman වශයෙන් Tamanට පැහැදිලි වෙනසක් සිදු වෙන්න පටන් අර ගන්නවා එදිනෙදා කටයුතු. අහන දකින්න ඇත්තන්ටත් බොහෝම සාන්ත වාතාවරණයක් පහළ වෙනවා. මේ tempat භාවය තුල තමයි ඥානයේ වර්ධනය වෙනවනම් යම් කිසි වෙලාවක වර්ධනය වෙනවා. මේ විදිහට යෝගාවචරයා මේ කෙලෙස් දුරු කරමින් කියන ආකල්පයට අනුව වැඩ කරලා පරියංකයේදී පරියංකේ වශයෙන් සතිය සමාධිය වීරිය ඉතාමත්ම සහවුරු කර ගන්නවා නම් අනිත් වෙලාවල් වලදී අහන දකින මේ විස්තරයට අනුව වැටි වැටි නමුත් නැගිටින්න ඕනේ නැගිටින්නේ නැත්නම් කවදාකවත් ගමනක් නැහැ කියලා තේරුම් අරගෙන වැටෙන්නේ වාරයක් පාසා නැවත නැවත නැගිටින්න උත්සාහ කරනවා නම් ඒ කරන වාරයක් පාසා යෝගාවචරයා සංසාරගත පුරුද්දට අනුව විතක්ක පහල කරන, තර්ක පහල කරන, අනුන් රාගා දමන, තමන් උසස් කර දමන ආදී කෙලෙස් වලට ඉඳ නොතබා අභ්‍යන්තරව පහළ වෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන් මත විශ්වාසය තබන. තමන් තුලම ඇත්තා වූ ආයුධ කට්ටලේ මත විශ්වාසය තබන. ඒ නිසා යෝගාවචරය කොතැනටත් සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. කොයි මොහොතටත් කොයි අවස්ථාවකට සුදුසු පුද්ගලයෙක් වාට ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. නමුත් මේ සාවිශාල අරුමයක් ඇත්තා වූ මේ වැඩපිළිවෙල පිළිබඳව යම් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැත්නම් ඇදහිීමක් නැත්නම් සැක කරනවා නම් ඒ පුද්ගලයාට මේ විදිහේ ගමනකට පෙරවගක් පෙරහුරුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිතපු තැනම එක්කෝ මුලින් අර කියාපු විදිහට නීවරණ ධර්මයන්ගෙන් කාමයේ අනුව යන වැඩපිළිවෙලේ පුරුද්දටම ඒ දිගේ යන කුරුමිනි සතෙක් වගේ රූකඩයක් වේ සෑම දාම් සංසාරේ ඊ ආකාරම ක්‍රියාවලියක් දක්වමින් ඉඳලා මැරලා යනවා. ඒ නැත්නම් ව්‍යාපාදය අනුව ද්වේෂ සහගත පුද්ගලයෙක් නම් සෑම දාම ද්වේෂයෙන්ම ඉඳලා මැරලා යනවා. එහෙම නැත්නම් මේ වැඩපිළිවෙලේදී මෙච්චරම වීර්ය අවශ්‍ය කරන මෙච්චරම එල්ලේ අවශ්‍ය කරන වැඩපිළිවෙලකට yaad වෙනවා මැද හිතකින් දෙකට ගැටිච්ච හිතකින් දෙකට දෙතාවර වෙච්ච හිතකින් එතකොට වෙන්නේ පරියන්කේදී හෝ වේවා මොහොත නිින්ද තද බල වෙනවා. නැවත නැවත වීර්ය කරගන්න ශක්තිය නැති වෙනවා. දකින මොහොතක් පාසා අහන මොහොතක් පාසා මම සතිය පිහිටුවා ගත යුතුයි කියන දෙයක් හිතා ගන්නවත් බැරුව යනවා. ඒ අනුව නීවර ධර්මයකින් නැවත යටපත් වෙනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා මේ විදිහට වැටි වැටි බෑ බෑ කිය කියා අඬා අඬා කරගෙන යන මේ භාවනාවේදී ක්‍රමක්‍රමයෙන් සැකේ පහළ වෙන්න පටන් අර ගන්නවා මේ කොච්චර විදිහට මේක මූලධර්ම විස්තර කරලා දුන්නත් මේකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා එක්ක මේ ස්ථානෙ මට ගැළපෙන්නේ නැහැ එහෙම නැත්නම් මේ ක්‍රමය හොඳ නැහැ නැත්නම් මේ ගුරුවරයා හොඳ නැහැ මුන්නවා හරි දෙකේ සැකය ක්‍රමක්‍රමයෙන් ඇතුළට එන්න පටන් අර ගන්නවා ඒ පුද්ගලයා ඒ හරියට වචන අත්පොරොවක් වගේ ඊට පස්සේ. ඒ කියන වචන මොනෑම දෙයකින්වත් නමන්ත මු르දු භාවයට පත් කරගන්න බැරි වෙනවා තර්ක බහුල පුද්ගලයෙක් බවට පත් වෙලා ඔව් කාලය අයාලේ යවන කාලේ නාස්තිකන පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ විදිහට සැක බහුල බහුල භාවය භාවනා යෝගාවචර ජීවිතේ ඉතාමත්ම තද පිළිග මේ අනුව මේ පුද්ගලයන් තුළ සිද්ධ වෙන්නේ කෙලෙස් වර්ධන වැඩපිළිවෙලකුයි කෙලෙස් ධූරී භාව වැඩ පිළිවෙලක් නෙවෙයි. නමුත් කෙලෙස් ධූරී භාව වැඩ පිළිවෙලකට යෙදෙන පුද්ගලයෙක් නම් ක්‍රමක්‍රමයෙන් සද්ධාව, කුසල ඡන්දය, වීරිය, සතිය, සමාධිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් හරියට යුද බිමක සේනාංක හසුරවන්නාසේ හරියට ස්ථානගත වෙනවා. ශ්‍රද්ධාව අවශ්‍ය කරන වෙලාවට ඔහු ශ්‍රද්ධාවට කතා කරනවා. කතා කරලා කියනවා මේ වෙලාවට මට අසවලා විශේෂ ශ්‍රද්ධාව වැඩිලා ගියා කරුණාකර නැගිටවල දෙන්න. ඔහු දන්නවා ශ්‍රද්ධාව වැටුනොත් පාඩුයි. මොන කෙනාගේ මොන වැඩේ නිසා හෝ ශ්‍රද්ධාව වැටුනොත් Tamanටයි පාඩු ඒ නිසා ශ්‍රද්ධාව අවශ්‍ය වෙලාවට ශ්‍රද්ධාව නැගිටවා ගන්න. ශ්‍රද්ධාව නැගිටියා නම් නැගී හිටියා නම් අවදි වුණා නම් පොත කුසල ඡන්දේ පහළ වෙනවා. එතකොට කුසල ඡන්දේ Tamanට අවශ්‍ය කටයුතු කරලා දෙනවා. කුසල ඡන්දේ තියෙන කෙනාට වීර්යය පහළ වෙනවා. මේ ආදී විදිහට ඒ ඒ සේනාංක සතුරු බලකොටුව වට කරගෙන අවශ්‍ය තාර්කික ස්ථානවලට ස්ථානගත වෙනවනම් නැවතත් තවදුරටත් ඒ කෙලෙස් සේනා නැගී හිටින්න බැරුව යනවා. මේ විදිහට කෙලෙස් දුරී භාව වැඩ කිරීම හරියට යුද පිටියක යුද දක්ෂතාවයේ දිනු කරගන්න වැඩ පිළිවෙල. යම් වෙලාවක සමහරුන්ගේ තියෙන විශේෂ දක්ෂකම නිසා සතුරු සේනා බල කොටුවේ ඉන්න රජා ජීවග්‍රහයෙන් අල්ලගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන හිස දෙලින්ම සුදු විසුණු කරලා දාන්න පුළුවන් තරම් ශක්තිමත් ඇත්තෝ තියෙනවා. එහෙම ඉන්න කෙනාට ඉතුරු වැඩ, ඒ කියන්නේ සේනාව Taman අතටපත් කරගන්නවා කියන එක බොහොම පහසුයි. නමුත් අනික් පැත්තෙන් සිද්ධ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතුරු බලසේනා දුර්වල කිරීමෙන් රජු දුර්වල කිරීම. මේ සතුරුසේ බලසේනා දුර්වල කිරීමේ වැඩපිළිවෙල තමයි තමන් තුළ යම්ම ආකාරයකට ක්ලේශයක් මතුවෙන බව දන්නවනම් ඒ මතුවෙච්ච ක්ලේශය මොන්නම කාරණාවක් නිසා හෝ මොන්නම තර්කයක් නිසා හෝ වැඩෙන්න දෙනවා වෙනුවට ඒවා නතර කරගන්න තමන්ගේ අර ඉන්දිය ධර්ම පාවිච්චි කරන්න. ඒ ඉන්දිය ධර්ම පාවිච්චි කරන්න කරන්න කරන්නේ ඉන්දිය ධර්ම වල සියුම් භාවයක් සියුණු භාවයකටපත් වෙනවා. ඕන වෙලාවක වැඩ ගන්න පුළුවන් ස්වරූපයකටපත් වෙනවා. පත් වෙන්න පත් වෙන්න මේ පුද්ගලයා පිළිබඳව ලොකු ආත්ම විශ්වාසයක් ශක්තියක් ගොඩ නැගෙනවා මුලින් මේ ආත්ම විශ්වාසයේ පැවතුනේ නැත්නම් විශ්වාසයේ ඇදහිල්ල පැවතුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දෙවැනියට ඒ පිළිබඳව විස්තර සැපෙන ධර්මයට ආ වූ සතිපට්ඨානය කෙරෙහි තුන්වෙනුවට ඒ ධර්මයේ මෙතෙක් කල රැකගෙන පවතගෙන ආපු මේ සංඝයා ඊගාවට දැන් ක්‍රියාත්මක වෙන්න වෙන්න වෙන්න ඒ බුදුහාමුදුරුවෝ ඒ ධර්මය ඒ සංඝයා Taman තුල පහළ වුණාසේ තමනොත් එහි නියෝජනයේ බාටපත් වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක කරගන්න තරමට වැඩ කරගෙන යන නිසා ඥානය මෝරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට යෝගාචරයන්ගේ ජීවිතයේ බොහෝ විවිධාකාර ආබාධ එහෙම නැත්නම් හතරදරයක් කම්කටොල්ලක් ආපු වෙලාවක ඒකට මුහුණ දී ගන්න බැරි ස්වરૂපයේ බොහෝම මුල් කාලේ ප්‍රකටයි. නමුත් යෝගාවචරයාගේ ජීවණයක් නැත්නම් මුල් කාලේ විතරක් නෙවෙයි මුළු යෝග ජීවිතේම මේ தත්ත්වය තමයි තියෙන්නේ. මේකට බොහෝම හොඳ අතරමැද උත්තරය සපේන දෙයක් තමයි මේ සක්මන් භාවනාව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සක්මන් භාවනා කරන කෙනාට ආවාද අඩු වෙනවා කියලා. ඒ වාගේම මුලින්ම සඳහන් කරන්නේ නම් දීර්ඝ ගමනක් වැනි බර කාලයක් යන ප්‍රතිපත්තිය කරගෙන යන්ට ඉවසීමේ ශක්තියක් පහළ කරලා දෙනවා සක්මන් කරන පුද්ගලයා. අධානකමෝ ප්‍රධානකමෝ ප්‍රධානකමෝ කියලා කියන්නේ යම්කිසි බාධාවක් ඉදිරිපත් වුණා නම් ඒ බාධාව ජය ගනිමි නැත්නම් මේ බාධාව විනිවිද යමි කියලා ප්‍රතන් වීර්ය අතනහර පවත්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ සක්මන් භාවනාව. ඒ වාගේම ආබාධ අඩු කරන ගතියක් තියෙනවා. ශාරීරික ආබාධ, හිතේ යථා වූ තද බල ආවේග සමනය කරන ගතියක් තියෙනවා සක්මන් භාවනාවේ. අසිතේ කායිතේ සායිතේ අසිතේ සායිතේ කායිතේ කියන කෑම බීම ආදී හොඳට දිරවන ගතිය සම්මා පරිණාමං ගච්ඡති කියන ආහාර දිරවන ගතියකට ශරීරයේ දිරවීම ශක්තිය තේජෝ පාචක තේජෝ ධාතු වැඩෙන ගතියක් තියෙනවා සක්මනේ ඒ විතරක් නෙවෙයි ලැබෙනා වූ සමාධිය බොහෝම කල්ලාලන සමාධියක් වෙනවා. මේ විදිහට ආනිසංස සහිතව පෙන්ලා දෙන සක්මනට බොහෝ දෙනෙක් ඔය කියන විදිහේ ආඩම්බරයක් දෙන්නේ නැහැ. ඔය කියන තරමේ ඇදහිල්ලක් ඇත්තේ නැහැ. හරියට මේ සක්මන් කිරිල්ල පරියන්කේ කරගන්න තිබුණ වෙලාව නාස්තිකේ විලක් එහෙම නැත්නම් කිසි වැඩකට නැති වැඩක් සක්මනේ ගියාට කොච්චර කෙරුවක්ම මොනවාවත් වැටහෙන්නේ නැහැ. අන්න ওই විදිහට තමයි ඇල්මැරිච්ච ස්වරූපයක් දරන්නේ. ඉතින් යෝගාවචරය මේ කෙලෙස් දෝරී භාව කියන වැඩපිළිවෙලක යෙදෙන කෙනෙක් නම් මෙන්න මේ සක්මනේ ඉන්න වෙලාවෙදීම Tamanට වැටහෙනවා නම් මේක නිකාන් විහාරු ගතියක් තියෙන කියලා Taman තේරුම් අරගන්න ඕනේ මේ සීන මිදේ නැත්නම් නීරස භාවය අතුල් වෙලා තියෙනවා. මේ නීරස භාවය නැති කරන්න නම් නීරස භාවයේ ඇති බව ප්‍රධාන වශයෙන් ඇති අවස්ථාවේදීම තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඔහුට ඒ සක්මන දිගට පැවැත්වීමමයි ඒ අවස්ථාවට අවශ්‍ය කරන ප්‍රතිකාර. සක්මන නතර කරලා කොච්චර හොඳයි හරි කියලා පරියංගයට යන්න ගියත් ඔහු එතන සිද්ධ වෙන්නේ අර නීරස භාවයට තන දුන්නා වෙනවා. ඒ නිසා සක්මන ගරු කරලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් අර සක්මන පරියංගයේදී උපදගත්තා වූ වීර්ය දෙගුණ කරගන්නවා. මොකද පරියන්කේදී තියෙන්නේ හිත පිරමීඩයක් වගේ හොඳට බිම තැම්පත් කරලා ඒ දෙස බලාගෙන සිටීම. නමුත් සක්මනේදී ශරීරය ක්‍රමානුකූලව මේ ඇටසැකිල්ල හසුරුවන්නත් ඕනේ හසුරුවන ගමන් බලාගෙන ඉන්නත් ඕනේ. ඒ නිසා වීර්ය දෙගුණ කරන ගතියක් තියෙනවා සක්මනේදී. ඒ වාගේම සතිය උනත් ගත්තොත් පරියන්කේදී තියෙන්නේ නිශ්චලව සතිය වැඩිීමේ වැඩපිළිවෙලක්. සක්මනේදී එහෙම නෙවෙයි. ඇහිම් තියෙනවා, දැකීම් තියෙනවා, හැපීම් තියෙනවා. අරිට වැඩිය බොහොම ක්‍රියාකාරීව වැඩ කරන අවස්ථාවේදී ඒකට හිත යොදාගෙන සතිය පැවැත්වීම කියලා කියන්නේ මේ මහා පොළොවේ හිටගෙන ඉන්නා වගේ නෙවෙයි. කරගෙන තාර පීප්පයක් උඩ හිටගෙන ඉන්නා වගේ. වැඩක් කරන ගමන් සමබරතාවයේ රැකීම. ඒ අනුව වීර්ය, සතිය, සමාධිය උනත් බොහොම ගැඹුරක් පවතිනවා සක්මනේ. මේ කියන්නේ හිතාමත් ලාමකව නැත්නම් හිතාවත් හොඳම තත්වයන් යටතේදී දියුණු කරගත්ත හඳුනාගත්ත ඉන්දිය ධර්ම ක්‍රමක්‍රමයෙන් දියුණු තුන කිරීමයි දැඩි කර ගැනීමයි මේ සක්මනේ පවතින. ඉතින් යම් කිසි යෝගාවචරයක ඒකට ඊ අදාළ ප්‍රමාණයට සැලකිලිමත් නොදක්වනවන එතකොට ඒ යෝගාවචරයාගේ ශාරීරියේ ආබාධ වැඩි වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒ වගේම පොඩි දෙයක් ඇති වුණත් කුපිත වෙනවා කෝප වෙනවා වේගයක් ගන්නවා තීන්දුවක් ගන්නවා කියන ස්වරූපේ අහන්න දෙයක් නැහැ මොනම දෙයක්වත් දිගට කරගෙන යන්න බැරි කම নানা ප්‍රකාර නිදහසට කරුණු ඉදිරිපත් කරමින් අසවල් දේ නිසා බෑ අසවල් දේ නිසා බෑ අසවල් දේ නිසා බෑ කියලා අනිම ගන්න මේ මහානකමට අදාළ කටයුතු ටික හෝ ඉදිරිපත් වෙනකොට පසුබාන්නේ මොකද මේ අධධානක්ම කියන දෙයක් ගුරුවරයා කියෝ නිසා පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ නිසා ධර්මයේ නිසා මේ සම්ප්‍රදාන කූලව කරගෙන ආපු චාරිත්‍රාක් නිසා කරගෙන යා යුතුයි කියලා හිත හදා ගන්න පුළුවන් කමක් නැහැ. ඔබට තමයි තේරෙන්නේ මේ ශරීරයට ගැළපෙන්නේ නැහැ. මගිට මේ වෙලාවට හිතට yaadෙන්නේ නැහැ. එහෙනම් බෑ. ඒ කියන්නේ අධානකම දිගට යමක් පවත්වාගෙන යීමේ ශක්තිය නැහැ. මේ විදිහට පරියංකේදී ඇති කරගත්තා වූ ඉන්දිය ධර්ම සක්මනේදී සාමාන්‍ය ප්‍රමාණයකට දැඩි කිරීමේ වැඩපිළිවෙල බොහෝමත්ම ස්වභාවික උපදේශයක්. ඒ උපදේශ අනුමත කරන්නේ නැත්නම් දිගට කටයුතු කරන්නේ නැත්නම් කෙලෙස් දුරු කිරීම මාර්ගයේ ඔහුගේ සූර භාවයේ අඩු වෙන්න පටන් ගන්නවා. මොකද වාඩි වෙලාම ගත කරන එක ශරීර සෞඛ්‍යයට මුලදී විශේෂයෙන් ගැලපෙනවා. යම් අවස්ථාවක ඉන්ද්‍රිය ධර්ම දියුණු වුණා නම් ඔහුට පැය 7-8 වුණත් එක දිගට වාඩි වෙන්න පුළුවන්. දවස් දෙකක් වුණත් වාඩි වෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අභ්‍යන්තරගත ඉන්ද්‍රිය ධර්ම වැඩේ සමබර කරන නිසා. නමුත් ඉන්දිය ධර්ම දියුණු කරන වෙලාවේදී ඒ කියනා වූ උපදේශ අනුව කටයුතු කරන්නේ. ඊගාවට පරියන්කේ සක්මනට සක්මනින් පස්සේ තමන් කරගෙන යන වත් පිළිවෙත් ආදී සාමාන්‍ය කටයුතු වලදී කුල්ලුවාන්තරන් දුරට ඇහිම් වශයෙන් දැකීම් වශයෙන් ක්‍රමක්‍රමයෙන් හම් වෙන හම් වෙන ප්‍රමාණ අර අභ්‍යාගත මට්ටම දක්වාම තියෙනා වැඩපිළිවෙලේදී අල්ලා ගනිමේ කියන අදහසේ සතිය පිටවන්න උත්සාහ කරනවා. යම් අවස්ථාවක බැරි වුණා නම් Tamante කෙලෙස් ඉපදුන බව දන්නවා නම් ඒ කෙලෙස් ඉපදිච්ච බව දැනගෙන එතන පටන් ආය කෙලෙස් නොපදින්න එයින් පාඩමක් ගන්නා ප්‍රමාණයට ඉන්ද්‍රිය සංවරය කරන්න ඕනේ. මේ විදිහට ඇති වුණා වූ සද්ධාව, වීර්ය, සතිය, සමාධිය ආදී කියනා වූ මේ ඉන්ද්‍රිය ධර්ම වඩ වඩා දැඩි කරන වඩ වඩා පුළුල් විශේෂක යොදවමින් ඒවා ක්‍රියාවටපත් නොකරන වැඩපිළිවෙලක් ගෙනුන් ඇති වුනොත් ප්‍රඥාව කියන ඉන්දිය ධර්මයේ වඩා වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඒක පතු භාවයේම නතර වෙනවා. ඒක නොගැඹුරු භාවයේම නතර වෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතයේදී හම් වෙන යම්කිසි බාධක, කරදර, සංකටලු කියලා කියන්නේ මේ ඉන්දිය ධර්ම වල ඇත්තා වූ ක්‍රියාශූර භාවය තේරුම් අරගන්න තියෙන උපමානය. අපි ඒවට මූණ දෙන්න පුළුවන් ශක්තිය අනුව අපි දවසින් දවස දවසින් දවස ඇති වුණා වූ මේ ඉන්දිය ධර්ම ක්‍රම ක්‍රමයෙන් වැඩි මේ වැඩ පිළිවෙලට යනවා. නමුත් මේ කොච්චර ඉන්දිය ධර්මයේ දැඩි කරන වැඩ පිළිවෙලක යෙදුනත් ඒ මූල වශයෙන්ම ඉතාමත්ම සුඛෝපභෝගී විදිහට ඉන්දිය ධර්ම වඩන පරියන්කය අමතක කරන්නේත් නැහැ. සෑම අවස්ථාවකම මූල කර්මස්ථානය අමතක කරන්නේත් නැහැ. ආදි වෙන සෑම වෙලාවකදීම සෑම දවසකදීම තමන්ගේ පරියංගයට කළ යුතු පූර්ව කෘත්‍ය කරන්න ඕනේ. පරියංගයට පෙර ශරීරය සිසිල් කර ගන්න ඕනේ. සිසිල් කරගෙන පරියංගයට සුදුසු විදිහට ආසනය සකස් කර ගන්න ඕනේ වාඩි වෙන්න ඕනේ. ඒ වාඩි වෙලා ආසනය පිළිබඳ හොඳට හිත යොදවලා ඒ ශරීරයේ විනාඩි ගාණක් යනකම් කරදරයක් නැතුව පවත්වන්න පුළුවන් තත්ත්ව සෑම දවසම සෑම වෙලාවෙදීම පරීක්ෂා කරන්න යෝගාවචරය මු르දු වෙනවා. එහෙම වෙලා තමයි මූල කර්මස්ථානට හිත යොදන්නේ. යම් කිසි වෙලාවකට මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල ගෞරවයෙන් රකින්නේ නැත්නම් යෝගාවචරය හිතනවනම් දැන් මම අයන්න අයන්න කියන්න ඕනේ මට හොඳට තේරෙනවායි කියලා ඒ යෝගාවචරයට මූල කර්මස්ථානයේදී ආ බලහින්නකොට අර හැම වෙලාවෙම දකින්න කුකුලයි කර්මලේ සුදු පාට වෙලා පේනා වගේ මූල කර්මස්ථානට හිත යොදන්න බැරි වෙනවා. හොස්ස කරගන්න බැරි වෙනවා. මොකද හේතුව ඒ මූල වැඩපිළිවෙලට ගෞරව නොදැකීම නිසා. ඒ නිසා දවසක් ඇතුළත යෝගාවචරය පරියන්ක භාවනාව සඳහා යොදන ප්‍රමාණය ඊයේ ගෞරවයෙන්ම ඒ සැලකිල්ලෙම යොදන්න ඕනේ. ආසනයට කරන පූර්වක්‍ෘත්‍ය ගැළපෙන්න සැලකිල්ල තියෙන්න ඕනේ. ඒ වාගේම මූල කර්මස්ථානයේ විසේ යම්කිසි ගෞරවයෙන් කටයුතු කරන එහි නොපැකිල ඒ කටයුතු කරන්න ඕනේ. කරමින් කරමින් මූල කර්මස්ථානයේ දිගේම කටයුතු කරන ගමන් සතිය වඩ වඩා ගැඹුරු කරගත්තට පස්සේ ඒ ගැඹුරු කරගත්ත සතිය මතුවෙන දෙවෙනි කර්මණු විශේෂ යොදවන ආකාරයේ සූර භාවයටපත් කිරීමයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒ වගේ වැඩපිළිවෙලක් නම් යෝගාවචරයාගේ ජීවිතය, යෝගාවචරයාගේ දවස, යෝගාවචරයාගේ පැය නොසිස්ව ගත වෙනවා. මතුවෙන සෑම කරදරයක්, දුෂ්කරතාවයකදීම යෝගාවචරයට අභියෝගයක් වෙනවා. මා තුළ මේ දුෂ්කරතාවයේ ඊතර යන්න තරම් ශ්‍රද්ධාවක් තියනවාද මේ දුෂ්කරතාවයේදී කෙලෙස් මතු නොවි මේ தത്വෙම ගෙන යන තරම්මයි ළඟ කුසල ඡන්දයක් පවතිනවද මේ දක්ෂතා මේ දුෂ්කරතාවයේ හරහා යන තාක්කල් මගේ හිත මධ්‍යම අරමුණක හෝ කුසල අරමුණක ඇදගෙන තබා ගැනීම තුනම් වීරියක් පවතිනවද නැත්නම් මේ දුෂ්කරතාවයේ මුල මැද අග වශයෙන් සියල්ල දැක ගන්නා කර්මයේ සතියක් තියනවාද මේ කරුණ මාර්ගයේ සමාධියට යාදෙනවද ඒ අනුව ප්‍රඥාව දිනු වෙනවද කියලා සෑම මතුවෙන දුෂ්කරතාවයක්ම හොඳට හපලා ගිරවගත්තා වගේ හොඳට හපලා ගිලගත්තා වගේ ගිල ගන්න පුළුවන් වෙනවා නම් ඒ යෝගාවචරයාගේ කාලය ජීවිතය අෂ්ටලෝක ධර්මයේ නොසැලෙන භාවයේ කියන එක බොහෝමත්ම සමීප ස්වරූපයකටපත් වෙනවා. එහෙම නැතුව කුපිත භාවය කුප්පනසුරු ස්වරූපයේ ඇති වෙනවා නම් දිගින් දිගටම එයි වර්ධනයක් වෙන්නේ නැත්නම් එතකොට යෝගාචරය තේරුම් අරගන්න ඕනේ මේ කිලේශ දුහරි භාවය කියනවා වූ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලට තමා තුළ තියෙන්නේ ඇල්මැරිච්ච ප්‍රතිපත්තියක් නක් මෙන්න මේ දේ වෙන්නේ සෑම දෙයකම දොස් අනුන්ට දීලා තමන් මේ දෙයට උනන්දු නමුත් මට කරගෙන යන්න දෙන්නේ නැහැ කියන වගේ ආකල්පයක් තියෙනවනම් මේ ආකල්පයමත් කිලේශයක් බව තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඇත්ත ඇති හැටියෙන් දැකීමේ වැඩපිළිවෙලකට හිත යොදවන්නට යෝගාවචරය උනන්දු වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විවිධ පැති මේ කෙලෙස් දුරුවන් කිරීම සඳහා එහෙම නැත්නම් ඇති වූ ඇති වුණා වූ කෙලෙස් මුලිනුදුරා දැමීම සඳහා දුර්වල කිරීම සඳහා අලුතෙන් කෙලෙස් නොයිපදීම සඳහා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විවිධ උපක්‍රම. දවසක් සරත් නුවර ජේතවනාරාමේදී වික්ෂුන් වහන්සේලා වට වෙලා බුදුරජාණන් වහන්සේගෙන් සුපුරුදු පරිදි තමන්ගේ විපස්සනාවට භාවනාවට ගැළපෙන ධර්මයක් අහගන්න බලාපොරොත්තු වෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිරිත් පරිදි බුද්ධ ලීලාවේ ඇවිල්ලා ධර්මාසනාරූඪ වෙලා මහණෙනි අද මම ඔබලාට උද්දේශ විභංග සූත්‍රයේ දේශනා කරනවා අසාගන්තයි කියලා කලින්ම මතක් කිරීමක් කරනවා. මතක් කිරීමක් කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රහේලිකා ස්වරූපයෙන් බොහොම කෙටි දේශනාවක් කරලා ඔක්කොමලා දැන් බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ මේ උද්දේශය හමාරයි දැන් විභංගය විස්තර කරලා දෙවි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ආසනෙන් බහැලා තමන් වහන්සේගේ ගඳ පිළියට වගේ. වැඩියට පස්සේ අර කෙටියෙන් සඳහන් කරපු දේ වහා තේරුම් අරගන්න පුළුවන් ඇත්තොනම් කාරණාව තේරුම් අරගෙන අද බුදුරජාණන් වහන්සේගේ දේශනාව බොහොම සරලයි බොහෝම ප්‍රහෙලිකා ජනකයි ඥානීය උද්දීපනය කරන සුළුයි කියලා සන්තෝෂ වෙලා පිටත් වෙනවා. නමුත් බණ අහගෙන ඉතුරු බොහෝ සංඝයා පිරිස හරියට නිකන් හරකොලට ඇදියා. මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රහෙලිකාවේ අගමුල මැද තේරුම් ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. මේ අවස්ථාවේදී මේ පිරිස මේ වාගේ බුදුරජාණන් වහන්සේගේ උද්දේශයක් විභංග වශයෙන් විස්තර වශයෙන් විස්තර කරන්න පුළුවන් එදාටමත් හිතිය අස්ත සමාපatti ඒ වාගේම විවිධ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දහසක් නයින් වැටෙන පුතුමන් වහන්සේලා සොයා ගිහිල්ලා ඒ කාරණාව විමසනවා. මේ අත්ංගේ දැන ගැනීම සඳහා කියනවනම් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මේ උද්දේශ විභංග කියන මේ සූත්‍රය ඒකදී බුදුරජාණන් වහන්සේ කෙටියෙන් සඳහන් කරන්නේ මේමයි තථා තථා භික්ඛවේ භික්ඛු උපරිපක් උපරි උපපරික්ඛේය යතා යතා උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසතං අජ්ජත්නං අසංකිතං අනුපාදාය නපරිත්තස්සෙය බහිද්ධා භික්කවේ විඥානේ අවික්ඛිත්තෝ අවිසතේ සති අජ්ජත්නං අසංකිතෝ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජරා මරණං දුක්ඛ සමුදය සම්භවෝ න හෝති මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා කියනවා මෙන්න මේ වැඩ දෙකයි තියෙන භාවනා අධිකරන්ට ඒ වැඩ දෙක සාර්ථක වුණොත් නම් ආය ජරා මරණ දුක්ඛ පරිදේව කියන දේත හේතු වෙන්නා වූ සෑම හේතු ධර්මයක්ම නැති වෙනවා කියන්නේ. ඒ කියන්නේ ජරා මරණ දෙක නැති කරන කෙටි ක්‍රමයක් මෙතනදී සඳහන් කරනවා. අපි මේකේ සිංහල අර්ථය ලං කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මුලින් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට භාවනා කරනවා. කොහොමද ඔහුගේ භාවනාවේදී හිත බාහිරයට නොයා යුතුයි. බාහිරේ නොවිසිරී පැවතිය යුතුයි. අභ්‍යන්තරේ läග නොගත යුතුයි. අභ්‍යන්තරේ වැද නොගත යුතුයි. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තමන්ගේ භාවනාව පවත්වාගෙන යනවනම් ඔහු මේ ජාති ජරා මරණ කියනා වූ දේට සියලුම හේතු දුරු කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ භාවනා කරන ඇත්තන්ගෙන් අහුවොත් මොකද්ද හිත පිට යනවා කියලා කියන්නේ කියලා අපිට වැටහෙනවා ඇහැ දිගේ කන දිගේ නාසය දිගේ දිව දිගේ ශරීරය දිගේ හිත දිගේ කියලා මේ දොරවල් 6 දිගේ බාහිරට හිත යනවනම් අපි මෙතෙක් වෙලා මේ ධර්ම දේශනාවේදී සම්බන්ධ කළා වගේ ඒ අනුව හිතේ කෙලෙස් උපදිනවා ඒ අනුව ඉන්දිය සංවරය කිරීමයි මෙතනදී සඳහන් කරන්නේ. වෙන විදිහකට කියනවනම් මේ ඉන්ද්‍රිය 6 අභ්‍යන්තරයේ හිත නඩත්තු කිරීම. ඉතින් එහෙම තේරුම අරගෙන අපි මේ කරගෙන යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේදී බුදුරජාණන් වහන්සේ මෙතනදී ප්‍රේලිකා ස්වරූපයෙන් තව පැත්තක් කියනවා. හැබැයි ඇතුලේ නතර වුණොත් ඒ තමයි. එතකොට මෙතන තියෙන්නේ ලොකු ප්‍රේලිකා ස්වරූපයක් කල්පනා පැත්තෙන් බලනවා නම් බොහෝම පැතිවලට කල්පනාව විහිදෙනවා. අපි හිතාගත්තොත් අපි මේ ඉන්ද්‍රිය 6 වහලා දැමීමක් වශයෙන් තද නිින්දටපත් වෙලා ගත කරනවනම් නිදි බෙහෙත් පෙත්තක් බීලා නැත්නම් ක්ලාන්ත ගතියක නිසා හෝ අපිට හිතන්න පුළුවන් අපේ මේ ශරීරය තුල හිතරතර උනායි කියලා. හිත බාහිරයට යන්න නොදී නතර කරගන්න පුළුවන් වුණා කියන එක අපිට වටහා ගන්න පුළුවන්. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙකුගේ හිත බාහිරයට ගියානම් විසිරී ගියානම් ඒක නෙවෙයි භාවනාව. අනිත් පැත්තෙන් කියනවා යම් කිසි විදියකට හිත ඇතුළත නතර වුණා නම් läගගත්තා නම් ඒකත් නෙවෙයි භාවනාව. ඉතින් මෙතන තියෙන්නේ බොහොම ප්‍රහෙලිකා ස්වරූපයක්. නමුත් මේ ඒ වාගේම බලනකොට නම් පේන්න තියෙන්නේ බොහොම සරල ස්වරූපයක්. නමුත් මේ ප්‍රහෙලිකා ස්වරූපේ උනත් සරල ස්වරූපේ උනත් මේ ධර්ම කොටස් වල තියෙන බොහොම ඥාණයට අස්වසාලන ඥාණයට ලොකු අලංකාරයක් එකතු කරන ධර්ම කොටස. අදට කාලය හමාර නිසා අපි උත්සාහ කරමු මේ ගාව දවසේ මේ බාහිරයට හිත යන්න දෙන්නේ නැති, විසිරෙන්නේ නැති, අභ්‍යන්තරයේ හිත ලඟ ගැනීමකට පිහිටුවීමකට යන්න දෙන්නේ නැති ක්‍රමේ අනුව මේ ජාති මරණ, ව්‍යාධි ආදී දුක නැති කරන ක්‍රමය. ඒ තාකල් අපි ඒ ධර්ම දේශනාව මේ තාකල් පවත්වපු ධර්ම දේශනාවේ තිබුණා වූ ධර්ම කොටස අනුව කටයුතු කිරීමෙන් අපි අපි තුල යන්තාග්‍රට ඉන්දිය ධර්ම දැනට හඳුනාගෙන තියෙනවනම් යම් කිසි ප්‍රමාණයකට දිනු කරගෙන තියෙනවනම් ඒ ඉන්දිය ධර්ම නැවත නැවතත් වැඩට යොදන්ට ඒ ඉන්දිය ධර්ම විශේෂයෙහිම අපගේ විශ්වාසය පහළ වේවා අපගේ ඇදහිීම පහළ වේවා පහළ වෙලා මතුවෙන මතුවෙන බාධකයක් තුලදී තමන්ගේම ශක්තිය මත පිහිට කරගෙන තමන්ගේම මේ ඉන්දිය ධර්මයන්ගේ ඇති ශක්තිය ආධාර කරගෙන ඒ ධර්ම වලට මූණ දීමේ අපිට මතුවෙන බාධක සෑම සියලු දෙයක්ම විපස්සනාවට නංවා ගන්න අපිට ලැබේවා ඒ සඳහා මානසිකාරයේ පවත්වා ගන්නා නියම ක්‍රමය අපිට පෑදීමේ ප්‍රඥා ඉන්දිය ප්‍රඥාව වැඩිීමේ කටයුත්ත සිද්ධ වේවා මේ ප්‍රඥාව වැඩිීම තුළින්ම අපි ප්‍රාර්ථනා කරන්නා වූ මේ සාන්ත විවේකය සුවය මේ ජීවිතේම අපට සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි ඉදිරිපත් කරගනිමු ධර්ම දේශනාවේ අවසානයේ වශයෙන් වේලාව සමාන නිසා අදට ධර්ම දේශනාව මෙතනින් නතර කරමු